පින්නතුනි බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙ අපිට ධර්ම දේශනා කරන්නේ සසර දුකින් ඈතර වීම පිණිස කියලා අපි නොඑක් කතාවක නොඑක් කතාවන් වලදී සිහිපත් කරනවා. ඒ සසර දුකින් ඈතර වීම පිණිස ධර්මයේ දේශනා කරනකොට මෙලෝ සනසිල්ල පිණිස පවතින ශ්‍රේෂ්ඨ ධර්ම කාරණා භාග්‍යතුන් වහන්සේ අපිට පැහැදිලි කරලා දෙනවා. ඒ නිසා අයිහ ලෞකික සහ පාරලෞකික සුභ සිද්ධියට ඉවහල් වන ධර්මයක් ලෝකෝත්තර විශේෂෙහි පවත්නා ධර්මයක් කියන මේ දෙආකාර ධර්මයක්ම බුද්ධ දේශනාව තුළ අන්තර්ගත වෙනවා බුද්ධ දේශනාව තුළ විග්‍රහ වෙනවා එනිසා අපේ ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ ධර්මයේ පිළිබඳව අපි විමසීමකට ලක් කරනකොට මේ ලෞකික සහ ලෝකෝත්තර ධර්ම දෙකේ ඊටාම වැදගත් වෙනවා යම් යම් ධර්ම කාරණා විනිශ්චය කරගන්නට යනකොට. එහෙම නැති වුණොත් සිද්ධ වෙන දේ තමයි අපිට ලෞකික ධර්මයන් සහ ලෝකෝත්තර ධර්මයන් පටලවා ගැනීම තුළ ලෞකික ධර්ම කාරණාවන්ට ලෝකෝත්තර අර්ථ විවරණ ලබා දෙන්නට යෑමේදී මේ ධර්මයට අදාළ වන ගැඹුරු කාරණාවන් සමහර විට ඉවත් වෙලා යනවා ඒ වගේම ඒ ලෝකෝත්තර අර්ථය නිවැරදිව මතු කරන්නට බැරුව යන ලෞකික අර්ථයේ තියෙන අර්ථවත් බව සමහර වෙලාවට හානියකට ලක් වෙනවා. ඒ නිසාම අපි ධර්මයක් තේරුම් ගන්නකොට අපි අවබෝධයක් අපි තුලත් තියෙන්නට ඕනේ මේ තුල කතා කරන්නේ ලෞකික ධර්ම කාරණාවක්ද පරමාර්ථ වශයෙන් අපිට පවතින එහෙම නැතිනම් ලෝකෝත්තර විශේෂ හේතු වෙන ධර්ම කාරණයක්ද කියන එක පිළිබඳව. මේ කාරණා ටික සිහිපත් කළොත් හොඳයි කියලා හිතෙනේ බොහෝ වෙලාවට ඇතන් කෙනෙක් යම් යම් ධර්ම කාරණාවන් පදනම් කරගෙන ලෞකික අර්ථය ඉක්මවා ගිය ලෝකෝත්තර අර්ථයන් මතු කරන්නට උත්සාහවත් වෙනවා. සමහර විට බුදුරජාණන් වහන්සේ ලෞකික ධර්ම කාරණාවක් පැහැදිලි කිරීම පිණිස දේශනා කළ සූත්‍රයකට කෙනෙක් ලෝකෝත්තර අර්ථයක් ගෙනවිත් තබන්නට උත්සාහවත් වෙනවා නම් ඒක ඒ ධර්මයට කරන ලොකු හානියක් බවට පත් වෙනවා. ඒ නිසාම අපි මේ ධර්ම තේරුම් ගන්නකොට ඒක මොන දිශානතියකටද යොමු වෙන්නේ කියන එක පිළිබඳව අවබෝධයක් තියෙන්නට ඕනේ. ඒ නිසා තමයි අපිට මේ දේශනා මාලාව තුළ වැදගත් වෙන්නේ මේ ධර්ම කාරණාවක් විශ්ලේෂණය කරගන්නට අවශ්‍ය ක්‍රමවේදයන් සහ අපි තුල ගොඩනැගිය යුතු ධර්මයනුත් ඒ වගේම ප්‍රතිපදාවට පහසු වෙන ධර්මයනුත් අපි මේක ආකාරයකින් සාකච්ඡා කරන්න තියෙනවා. අපි ධම්මසංගණිත් ප්‍රකරණයේ රූපකාණ්ඩයට අදාළව ධර්මකාරණාවන් සාකච්ඡා කරලා අද දවසේදී අපි සාකච්ඡා කරන්නේ පටිසම්භිදා මග්ග ප්‍රකරණයෙහි දැක්වෙන ධර්මකාරණාවන්. එතකොට මේක පෙරත් අපි පටිසම්භිදා මග්ග ප්‍රකරණයේ සුතමේ ඥානය පිළිබඳව පැහැදිලි කරගන්න තියදුනා. සුතමේ ඥානය පිළිබඳව පැහැදිලි කරගන්නකොට සුතමේ ඥානයේහි ඇති ප්‍රභේදයන් පිළිබඳව අපි නොඑක් විදිහට සාකච්ඡා කළා. එතකොට අභිඤ්ඤීය ධර්මයන් පිළිබඳව අපි සංඛ්‍යාත්මකව වැඩි වෙන පිළිවෙලට කතා කරලා ඊට පස්සේ සංඛ්‍යාත්මක බෙහෙදෙන් තොරවත් කතා කරලා ඉන්පසු පරිඤ්ඤය ධර්මකාරණාවන් පිළිබඳවයි අපි කතා කළේ. පරිඤ්ඤය ධර්මකාරණාවන් පිළිබඳව කතා කරනකොට පසුගිය දේශනාව තුළ පස්සෝ ශාසවෝ උපාදානියෝ කියන මේ ශාස්ත්‍රව වුණ ස්පර්ශය කියන කාරණාව ගැන අපි කතා කළා. එතනදී අපි විශේෂයෙන්ම සාකච්ඡා කළා මේ පරිඤ්ඤය කියන වචනය පිළිබඳව. පරිඤ්ඤය කියනකොට ඥාතාර්ථයෙන් එහෙමත් නැතිනම් දැනගැනීම කියන අර්ථයෙන් තමයි යෙදෙන්නේ හාත්පස දැනගැනීම අර්ථයෙන් පරිඤ්ඤයයි කියලා කියනවා. එතකොට කිංචාපි පරිඤ්ඤා සද්දේන. එතකොට මොකද්ද මේ පරිඤ්ඤා සද්දයෙන් කතා කරන්නේ? ඥාත පරිඤ්ඤා, තීරණ පරිඤ්ඤා, පහාන පරිඤ්ඤා, තිස්සෝ පරිඤ්ඤා. පරිඤ්ඤා තුනක් තියෙනවා. ඥාත පරිඤ්ඤා සහ තීරණ පරිඤ්ඤා සහ පහාන පරිඤ්ඤා කියලා. පරිඤ්ඤා තුනක් තියෙනවා. එතකොට මේ පරිඤ්ඤා තුනේ අභිඤ්ඤයාති ඥාත පරිඤ්ඤාය උත්පත්තා. අභිඤ්ඤයේ ධර්ම વિશે ගැන අපි කතා කළා. විශිෂ්ට නුවණින් දත යුතු ධර්මයන් ගැන. ඒකෙන් අපි කතා කළේ ඥාත පරිඤ්ඤාව පිළිබඳව. ඒ වගේම තේරණ පරිඤ්ඤා සහ පහාන පරිඤ්ඤා කියලා දෙකක් තියෙනවා. පහාන පරිඤ්ඤා කියන්නේ ප්‍රහාණය කළ යුතු දහම් විශේෂෙහි පවතින නුවණට කියනවා පහාන පරිඤ්ඤා කියලා. ඒ වගේම අර දැනගත්තු ධර්ම විශේෂෙහි අනිත්‍ය ආදී වශයෙන් කරන සලක්ෂණය අනිත්‍ය ආදී වශයෙන් කරන මෙනෙහි කිරීමට කියනවා තීරණ පරිඥාව කියලා. ඒ නිසා අපිට ඔන්න ඔය කාරණා ටික තුළ අපි මේ කරන්නේ තීරණ පරිඥාව පිළිබඳවයි. එතකොට මේ තීරණ පරිඥාවේ තියෙන විශේෂත්වය තමයි මේ ධර්මයන් පිළිබඳව අනිත්‍ය ආදී වශයෙන් සිදු කරනු ලබන සලක්ෂණය නැතිනම් සලකා බැලීම කියන කාරණය. ඒ ඔස්සේ අපි පහුගිය දවස් තුල සාකච්ඡා කළ පහුගිය සතියේදී පස්සෝ සාසවෝ උපාදානීයෝ කියන මේ වචනය පිළිබඳව ශාස්ත්‍රව වුණ උපාදානීය වුණ ස්පර්ශය කියන කාරණය. එතනදී අපි අර්ථ පැහැදිලි කරගන්නට යෙදුනා. ශාසව කියන එකේ ඇති වැදගත්කම සහ උපාදානීය කියන වචනයේහි ඇති වැදගත්කම පිළිබඳව අපි කතා කළා. පින්තුනේ අපිට අද දවසේදී තියෙනවා ද්වේ ධම්මා පරිඤ්ඤය ධර්මතා දෙකක් තියෙනවා පරිඤ්ඤයයි නාමංච රූපංච නාමය සහ රූපය කියන කාරණා දෙක පසුගිය දේශනාව තුළ අපි යම් ප්‍රමාණයකට එක කතා කළා. මෙතනදී දක්වනවා නාමයේ සහ රූපයේ පිළිබඳව කතා කරනකොට නාමන්ති චත්තාරෝ කන්දා අරූපිනෝ නාමය කියලා කියනකොට මේ අරූපී වුණු සතර ස්කන්ධයට කියනවා නාමය කියලා. ඊට පස්සේ රූපන්ති චත්තාරිච මහ භූතානි චතුන්නංච මහ භූතානං උපාදාය රූපානි චතු වේසති. සතර මහා ධාතු ඇසුරු කරගෙන පවත්නා උපාදාය රූපය සතර මහා ධාතු කියන මේ ධර්මයන්ට කියනවා රූපය කියලා. අපි රූප පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කරන්නට යෙදුණා රූපකාණ්ඩ විග්‍රහයේදී. චත්තාරෝ කන්දා නමනත්තේන නාමං නාමය කියලා කියන්නේ කුමන අර්ථයකින්ද මේ සතර ස්කන්ධයන්ගේ ඇති නාමන ලක්ෂණය නාමන ස්වභාවය නිසා නාමන ලක්ෂණය කියලා කියන්නේ අපි දල වශයෙන් කතා කළොත් එහෙම නැමීම කියන අර්ථයෙන් ආරම්මනාභිමුඛ නමන්ති ඒ ධර්මයන් නාම ධර්මයන් ආරම්මණයකට අභිමුඛ වුණහම ඒ ආරම්මණය පිළිබඳව අභිමුඛව නැමෙන නිසා මේකට කියනවා නාම ධර්මයන් කියලා. එතකොට චත්තාරෝහි කන්දා ආරම්මන ආරම්මනේ අඤ්ඤමඤ්ඤන් නාමෙන්ති මේ සතර ස්කන්ධ ධර්මයන් ආරම්මනේහිදී ඕනෝන් කෙරෙහි නැමෙන බව නිසාම ඕනෝන්ට උපකාර කරමින් ඕනෝන් කෙරෙහි සම්මිශ්‍රව පවතින නිසා එහෙමත් නැතිනම් ඕනෝන් කෙරෙහි මේ ඇති නැමියාව නිසා නාම කියනවා කියලා අට කතාව තුළ මේකට විග්‍රහය දක්වලා තියෙනවා. එතකොට අපි දන්නවා නාම ධර්ම කියනකොට වේදනා සංඥා සංඛාර සහ විඥාන කියන මේ ස්කන්ධ ධර්මයන් වේදනා සංඥා සංඛාර විඥාන කියලා කියනකොට වේදනාව කියලා කියනවා වේදේති වේදනා විඳින බව නිසා තමයි වේදනාව කියලා කියන්නේ එතකොට විඳින බව කියලා කියනකොට අපි විඳින ආකාර තුනක් තියෙනවා සැප වශයෙන් ඒ වගේම දුක් වශයෙන් ඒ වගේම උපේක්ෂා වශයෙන් කියන සුඛ වේදනා දුක්ඛ වේදනා අදුක්ඛම සුඛ වේදනා කියලා වේදනාව තුන් ආකාරයකින් අපි කතා කරනවා සැප වේදනාව කියලා කියන්නේ සුවසහගත බව අපිට හිතට දැනෙන හොඳ යහපත් කැමැත්ත ඇති කරන ගතිය සුවය කියන බවට කියනවා සැප වේදනාව කියලා. ඒ වගේම දුක්ඛ වේදනාව කියලා කියනවා දුක් සහගත බවට උපේක්ෂා වේදනාව නැතිනම් අදුක්ඛම සුඛ වේදනාව කියලා කියනවා සැපත් නැති ඒ වගේම දුකක් නැති මට්ටමට කියනවා අදුක්ඛම අසුඛ වේදනාව ඒකට ඒක උපේක්ෂා සහගත වේදනාව කියලා අපි කතා කරනවා ඒක තුන් භූමිය අනුගියපු මේ සැප වේදනා දුක් වේදනා සහ උපේක්ෂා වේදනා කියලා කියනකොට මේ තුන් වේදනාවෙන් අපිට මුළු තුන් භූමිය අනුවම කතා කරන්නට පුළුවන්කම තියෙනවා. වේදනා ස්කන්ධය අරගෙන බලන වේදනා ස්කන්ධය අරගෙන බලනකොට අපිට මේ තුන් භූමිය අනුව ගිහිල්ලා මුළු තුන් භූමියම වේදනාව කියන කාරණා ටික ඔස්සේ පමණකුත් ඕනේ නම් සාකච්ඡා කරන්නට පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ සංඥා ස්කන්ධය කියලා කියනකොට සංඥාව කියලා කියනකොට සංජානාති සංජානාතිකෝ සංඥා මේ සංජානනය කරන බව ඒ වගේම නැතිනම් හඳුනන ලක්ෂණයට කියනවා සංඥාව කියලා නීලකම්පි සංජානාති පීතකම්පි සංජානාති කියලා දැක්වෙන්නේ නිල් වශයෙන් කල්පනා කරනවා ඒ වගේම රතු පාට වශයෙන් කල්පනා කරනවා මේ විදිහට වර්ණ වශයෙන් හැඩතල වශයෙන් අදාළ වස්තුවක් පිළිබඳව දැනගන්නට කලින් ඒ වස්තුව පිළිබඳව අපි ඒ ලක්ෂණ වශයෙන් හඳුනන කමට කියනවා සංඥාව කියලා. ඒ හඳුනන ලක්ෂණය බොහෝ කොට පවතින කොට අපි කියනවා සංඥා ස්කන්ධය කියලා. එතකොට මේ හැඳිනීම කියන ස්වභාවය තමයි සංඥාවේ ලක්ෂණයේ බවට පත් ඊට පස්සේ සංඛාරය එතකොට සංඛාරය කියලා කියනකොට ආයෝහන සංඛාරා ආයෝහනාර්ථය රැස් කරගන්න කම වේදනා සංඥා කියන මේ காரணා දෙකම එකතු කරලා මෙනෙහි කරන කම මෙනෙහි කරන ලක්ෂණය මානසිකාරයේ කියන දේ සංඛාරයේ ඵලය සංඛාරයේ ලක්ෂණය හිතේටයි හැඳින්වීම සිද්ධ කරන්නේ ඊට පස්සේ විඥාණය විඥාණය කියනකොට විඥානනය කියන බව අපි දැනගන්න බව ඒ වගේම ඒ පිළිබඳව අපි ලක්ෂණ වශයෙන් හොඳින් අදාළ වස්තුව පිළිබඳව දැන ගැනීම කියන තැනදී ඒකට කියනවා විඥානය කියලා. මෙන්න මේ ස්කන්ධ පංචකයක් පිළිබඳව නාම රූප කියනකොට අපි කතා කරනවා ස්කන්ධ ධර්මතා පහක් පිළිබඳව. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන රූපය කියන එක වෙනමම පැත්තක් ඒකට නාමය කියන එක වෙනමම පැත්තක් නමුත් අද අපිට තියෙන ගැටලුව තමයි මේ නාම රූප ධර්මයන් වෙන් නොවි එක ලෙස හමු වීම කියන දේ. ඒ කියන්නේ නාම රූප ධර්මයන් වෙන් නොවි පරිච්ඡේද නොවි අපිට නාම රූප ධර්මයන් එකට එක් වූ ධර්ම විශේෂයක් ලෙස හමු වීම. ඒකේ ප්‍රතිඵලය තමයි අද අපිට පුළුවන්කම තියෙනවා රූප ගැන හිතන්නට, ඒ රූප ගැන දැනගන්නට, ඒ රූප හඳුනන්නට, ඒ වගේම ඒ රූප විඳින්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා තමයි ඇහැට පේන රූපය පිළිබඳව අපි විඳින්නේ. ඒ වගේම ඒ ගැන හිතන්නේ, ඒ ගැන කල්පනා කරන්නේ. ඒ ගැන දැනගන්න. එතකොට අපිට නමුත් මේ විඳීම, හැඳිනීම සහ දැනගැනීම කියන මේ කාරණා ටිකත් ඒ වගේම රූපය කියන කාරණාවක් වෙන් වෙලා නැතුව එකම ධර්මයක් විදිහට පේනකොට අපිට හැම වෙලාවකදීම මේ හිත හිතන දෙයමයි පවතින්නේ පවතින දෙයම තමයි අපි හිතන්නේ කියන මේ වැරදි සහගත දෘෂ්ටියක් පවතිනවා. ඒ වැරදි සහගත දෘෂ්ටිය පවතින තැනක අර පංච උපාදානස්කන්ධයක් කෙරෙහි උපාදානය පතිත වෙනවා කියනා වගේ තැනකදී අපිට පේන්නේ කාමය කාම උපාදානයේ පැත්තෙන් ගත්තොත් කාම උපාදානය මේ ස්කන්ධ ටික කෙරෙහිම පංච උපාදානස්කන්ධය කෙරෙහිම පතිත කරනවා ඊට පස්සේ අපි කල්පනා කරනවා මේ කාමය ඇති කරගන්න ගතිය කොහෙටද තිබුණේ? ඒ කාමය ඇති කරන ගතිය තිබුණේ රූපේට. නැතිනම් ඒ වේදනාවට, ඒ සංඥාවට, ඒ සංඛාරයට, ඒ විඥාණයට කියලා නැවත ඒ දේ ඇති කරගන්න පැත්ත ගැන අපි ඒ ස්කන්ධයන්ගේ පැත්තෙන් යොමු වෙනවා. ඒකෙන් කියන්නේ අද අපි රූපේ පරියාපන්නව ගිහිල්ලා ඉන්න නිසා අපිට යම් වේදනාවක් හටගන්නකොට අපි ඒ වේදනාවේ ලක්ෂණය දකින්නේ කොහෙ තියෙන දේ හැටියටද රූපේට අයිති දේ හැටියට ඒ කියන්නේ අපිට මේ පොත දකින්නකොට යම් සුවක් සොම්නසක් ඇති වෙනවා නම් මේ පොත දකින්නකොට ඇතිවෙන සුව සොම්නස කියන කාරණය අපි දකින්නේ මෙතනට අයිති මේ පේන රූපෙට අයිති දෙයක් කියලා. ඒ වගේම ඒ වගේම හඳුනන බවක් තියෙනවා නම් ඒ හඳුනන බව අපි දකින්නේ මේ පොත කියන රූපෙම හඳුනන බව කියන තැනයි අපිට ප්‍රකට වෙලා තියෙන්නේ. ඒ වගේම දැනගන්න බව කියන එකෙන් සහ හිතන බව කියන එකත් හිතන බවත් අපි හිතන්නේ පොත ගැන සහ අපි දැනගන්නේ පොත පිළිබඳව. එනිසා අද අපි දකින දැනගන්න මට්ටමේදී නාම රූප කියන ධර්මයන් සම්මිශ්‍රව ගියපු ලක්ෂණයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ අපිට නැහැ ආයතනයන් වෙන් වූ මත්තමේ නුවණක් අපිට ඇත්තේ නැහැ. ඒ නිසා ආයතනයන් එකට එකතු කරගත්ත මට්ටමක දැක්මක් තමයි අපිට තියෙන්නේ. ඒ නිසා අපි සලායතන Nirodhe පිණිස අපිට දැක්මක් නැහැ. ඒ නිසා අපි හැම වෙලාවකදීම සමුදය තුල ජීවත් වෙනවා. ඒ නිසා තමයි අපි නාම රූප ධර්මයන් පිළිබඳව පරිඥාවට ලක් කරනකොට විශේෂයෙන් මේ තීරණ පරිඥාවේදී අපිට අවශ්‍ය වෙන දේ තමයි අනිත්‍ය ආදී වශයෙන් මේ ස්කන්ධයන්ගේ පැවැත්ම පිළිබඳව අපි අවබෝධ කර ගැනීම. ඒ නිසා රූපය කියනකොට රූපණත්ථේන රූපං මේ සීත්ත උෂ්ණාදියෙන් බිඳී යන වෙනස් වෙන ස්වභාවයකින් යුක්ත අර්ථයෙන් කියනවා මේ රූපයයි කියලා. එතකොට මේ රූපය කියන එකේ ස්වභාවය කවදාවත් හිතට පැමිණෙන්නට පුළුවන් කමක් නැහැ. නාමාදී ධර්මයන් කෙරෙහි සම්මිශ්‍රව පවතින්නේ නැහැ. ඒකට කියනවා චිත්ත විසංසත්තයි කියලා. හිත සමග වෙනස්ව තමයි පවතින්නේ රූපය. ඒකයි රූපයේ හැකියාව. ඊට පස්සේ අපි මේක පෙර කතා කරලා තියෙනවා බොහොම ගැඹුරින් රූපය පිළිබඳව. අහුත්වා සම්භූතං හුත්වාන භවිස්සති පෙරණිති බීම හතගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන ධර්මයන් කියලා අපි කතා කරලා තියෙනවා. එතකොට මේ විදිහට අපි පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යන ධර්මයන් කියලා අපි මේ ගැන කතා කරලා තියෙනකොට ඒක තමයි රූපයේ ඇති හැකියාව. එතකොට ඒක පෙර නොතිබීම හටගත්තා නම් ඉතුරු නැතුව නිරුද්ධ වුණා නම් ආය අපිට ඒ ගැන කතා කරන්නට අවශ්‍ය වෙන්නේ නැහැ නාම රූප සම්මිශ්‍රණ භාවයක් පිළිබඳව. ඊට පස්සේ ඒ ධර්මයන් හටගෙන නිරුද්ධ වුණාට පස්සේ ඇති වෙන වේදනා සංඥා සංඛාර විඥාන කියන එක ධර්මයන් කවදාවත් අර මුලින් හටගත්තු රූපය හා සම්මිශ්‍රව යන්නේ නැහැ. එකට එකතු වෙන්නේ නැහැ. මොකද ඒ ධර්මයන්ගේ වැයවීම මතම තමයි අනිත් ධර්මයන් අපි හඳුනගත්තේ අනිත් ධර්මයන් අනිත් ධර්මයන්ගේ හට ගැනීම කියන කාරණය සිද්ධ වුණේ. ඒ නිසා අපිට අද දවසේදී තියෙනවා කරන්නට දෙයක්. ඒ තමයි මේ නාම රූප පරිච්ඡේදය කියන එක. නාම රූප වෙන් කිරීම කියන එක. නාම රූප සම්මිශ්‍රව හම්බෙන අපිට මේ රූපයේ යථාර්ථය මෙන්න මේකයි නේද කියලා මතක් කරලා බලනකොට මෙනෙහි කරලා බලනකොට ඇහැට එන වර්ණ සටහනක් පෙර නොතිබීම ආව ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා ගියා කනට එන ශබ්දය පෙර නොතිබීම හටගත්ත ඉතුරු නැතුව නැති වෙලා ගියා ඒ ඇහත් ඒ කනත් ඒ නාසයත් දිවත් ශරීරයත් කියන මේ ධර්මයන් පෙර නොතිබීම හටගත්තත් ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා ගියා එහෙනම් මේ රූපයන් පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නැති වෙලා යන අනිත්‍ය භාවයකින් යුක්ත නම් මේ උපාද වය කියන උදේවැය කියන හට ගැනීම සහ නැතිවීම කියන ධර්මයේ ස්වභාව කොට පවතිනවා නම් මේ අනිත්‍ය ලක්ෂණයේ ස්වභාව කොට පවතිනවා නම් එහෙනම් මේ එකපාරක් හටගෙන නිරුද්ධ වුණ රූපය ආය නැවත කිසි දවසක අපිට දකින්නට බැරි දෙයක් කියන නුවණ අපිට තිබුණොත් එහෙනම් මේක ඒකට කියනවා මේ ලෝකයේ තියෙන නිත්‍ය සංඥාව කියන එක පහාන පරිඥාවට ලක් වෙනවා ප්‍රහාණය පිණිස පවතිනවා. එනිසා අපිට තීරණ පරිඥාව ඊටාම වැදගත් නැතිනම් අද මේ තියෙන තීරණ පරිඥාව ඇති කරගන්න පරිඥාව ඊටාම වැදගත් වෙනවා. නාම රූප ධර්මයන් පිළිබඳව අපි දන්න කමට කියනවා අභිඤ්ඤේය ධර්මය කියලා. එහෙම නැතිනම් ඥාත පරිඥාව කියලා. ඒ ඥාත පරිඥාවෙන් ලබාගත් ධර්මයන් පිළිබඳව අපි තීරණය කරනකොට නැතිනම් ඒ පිළිබඳව නුවණින් අපි ප්‍රත්‍යක්ෂ කරනකොට අනිත්‍ය ආදි වශයෙන් හටගත් රූපය ඉතුරු නැතුව නිරුද්ධ වෙලා යන ඒ නාම ධර්මයන්ගේ ස්වභාවය මේකයි ඒ නාම ධර්මයෙන් පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා ඒ ධර්මයන් තීරණය කරනකොට ඒකට කියනවා තීරණ පරිඥාව කියලා. තීරණ පරිඥාවෙන් අපිට අනිත්‍ය ආදි වශයෙන් මේ ධර්මයන් පෙන්වලා තියෙනවා. ඒ ටික පෙන්නකොට අපිට අර නිත්‍යාදී සංඥා ප්‍රහාණයටපත් වෙනවා. ඒකට කියනවා පහාන පරිඥා කියලා. එතකොට මේ ත්‍රිවිධ පරිඥාවෙන් අපිට ධර්මයේ පිළිබඳව අවබෝධයක් අපේ ජීවිතේට ප්‍රත්‍යක්ෂ අවබෝධයක් කරා අපි වර්ධනය ගිහිල්ලා තියෙනවා. එහෙනම් අද දවසේදී අපි සිද්ධ කළ යුතු දේ බව තියෙන කළ යුතු බවට පත් වෙලා තියෙන්නේ අපේ ජීවිතය තුළ මේ නාම රූප පරිච්ඡේදය සිද්ධ කිරීම නාම රූප වෙන්කොට දැකීම කියන කාරණය අනිවාර්ය කාරණයක් බවට පත් වෙනවා. නිසා අපි කලින් කතා කරලා තියෙන කාරණාවක් නිසා මේට වඩා වැඩි කාලයක් මේ සඳහා වැය කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. නාම රූප කියන මේ ධර්මයන් පිළිබඳව කතා කරන්නට ඊට පස්සේ තයෝ ධම්මා පරිඤ්ඤය ධර්මතා තුනක් තියෙනවා පරිඤ්ඤය වුණ ඒ තමයි තිස්සෝ වේදනා. මේ වේදනා තුන කියන මේ ධර්මයන් පරිඤ්ඤයයි පිරිසිදු දැක්විය යුතුයි. කුමන වේදනාවක්ද? අපි මුලිනුත් මතක් කළා සුඛා වේදනා, දුක්ඛා වේදනා, අදුක්ඛම සුඛ වේදනා කියන සැප වේදනාව, දුක් වේදනාව සහ අදුක්ඛම සුඛ වේදනාව මේ තිස්සෝ වේදනා. එතකොට මේ තුන් ලෝකයේ අනුව ගියපු මේ ධර්මයන් නැතිනම් මුළු තුන් ලෝකයේම මේ වේදනාව අනුව අපිට බෙදන්නට පුළුවන්කම තියෙනවා. වේදනාව අනුව බෙදන්නට පුළුවන්කම තියෙනවා. මොකද හැමෝම බලාපොරොත්තු වෙන්නේ සැප වේදනාව පිළිබඳව ආස්වාදාදී දර්ශනයෙන් සැපය හොයමින් ගමන් කරනවා. නමුත් ඔහුට දුකම උරුම වෙනවා. ඊට පස්සේ මේ සැපය සහ දුක අතර පවතින ලෝකේ ඒ වගේම උපේක්ෂාව කියන කාරණයක් විපාක මට්ටමේ සහ කර්ම මට්ටමේ කියන මේ දෙපැත්තෙන්ම උපකාරක ධර්මයන් බවට පත් වෙලා තියෙනවා. එතකොට මේ මුළු තුන් භූමියම මේ තුන් වේදනාව අනුව අපිට කතා කරන්නට පුළුවන්. සැප වේදනාව, දුක් වේදනාව සහ උපේක්ෂා වේදනාව කියන කාරණේ. මොකද පංච උපාදානස්කන්ධයකට පංචවෝකාර භවයකට පොදු ධර්මයක් පොදු ලක්ෂණයක් තමයි වේදනාව කියන කාරණය. එතකොට වේදනාව කියන දේ අනුව තමයි සත්වයා ඇලෙන්නේ සහ ගැටෙන්නේ කියන මුලාවටපත් වෙන්නේ. එතකොට සැප වේදනාවේ රාගානුසය රාගයේ යෙදෙනවා. ඒ වගේම දුක් වේදනාවේ පටිඝානුසය යෙදෙනවා. උපේක්ෂා වේදනාවේ අවිජ්ජානුසය නැතිනම් මෝහය කියන කාරණාව යෙදෙනවා. එතකොට සැප වේදනාව කියන එකට සත්‍යය ඇලෙනවා දුක් වේදනාව කියන එකත් එක්ක ගැටෙනවා උපේක්ෂා වේදනාවේ මුලා බව කියනවා ඒකෙන් කියන්නේ සැපය සහ ගැටීම කියන දුක දුක කියන තැනක සත්‍යයන්ගේ මෝහය නැහැ කියන එක නෙමෙයි ඒ තැන්වලත් මෝහය තියෙනවා නමුත් මෝහය කියන තැනින් විතරක් ප්‍රධානව කතා කරන්නේ සැප සහ දුක නොදැනෙන තැනක එතන මෝහය ප්‍රධාන අර්ථයේ සිද්ධ කරන නිසා ඒක මෝහය ගැන විතරක් කතා කරනවා. එතකොට සැප දුක සහ උපේක්ෂාව කියන මේ තුන් ආකාර වේදනාව කියන තැනදී හැම වෙලාවකදීම ලෝකයා එක්ක සුව වේදනාව අනුව ජීවත් වෙනවා දුක් වේදනාව අනුව ජීවත් වෙනවා අදුක්කම සුඛ උපේක්ෂාව අනුව ජීවත් වෙනවා මේ තුන් ආකාර වේදනාවකට තමයි ලෝකයා ජීවිතය කියලා පනවන්නේ. කෙනෙකුට පුළුවන් නම් තුන් ආකාර වේදනාව පිළිබඳව දකින්නට මේ ස්පර්ශය නිසා වේදනාව හටගත්ත බවත් ස්පර්ශය නිරුද්ධ වෙනකොට වේදනා නිරුද්ධ වුණ බවත් ඒ වගේම මේ ස්පර්ශය නිරෝධයෙන් නිරුද්ධ වෙන වේදනාව නැවත කිසි කලෙක අපිට උපදව ගන්නට පුළුවන් කමක් නැහැ කියන එකත් තේරුම් ගත්තොත් ඔහුට මේ ලෝකේ යථාර්ථය තේරුම් ගත්ත කෙනෙක් කියලා කියන්නද සුදුසුයි. හේතුව ස්පර්ශය නිසා හැදෙන වේදනාව ස්පර්ශය නිසා හැදුනා සහ ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වුණා කියලා නොදන්නාකම නිසා තමයි අද දවසේදී අපි මේ මුළු ලෝකයක් විඳින තැනක ජීවත් වෙන්නේ. ඒ කියන්නේ අපිට පුළුවන් එකපාරක් යම් ගීතයක් අහනකොට අපිට සුවක් සොම්නසක් දැනුන නම් ඒ දැනුණු සුව සොම්නස නැවත ඇති කර ගැනීම සඳහා අපි කුමක්ද කළ යුතු වෙන්නේ? අපි ඒ සුව සහ සොම්නස නැවත ඇති කර ගැනීම සඳහා අපි කළ යුතු දේ වෙන්නේ නැවත ඒ ගීතය ඒ ශබ්දය අපේ කනට පතිත කර ගැනීම. ඒක තමයි අපේ අද තියෙන දැක්ම. ඒ දැක්ම තුළ තියෙන්නේ මොකද්ද? අපි සැප වේදනාවේ ලක්ෂණය අද රූපවත් කොට අරගෙන තියෙනවා. ඒ සැප වේදනාව අපිට ලැබෙන්නේ බාහිර තියෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන්ගින්ය කියලා. ඒ වගේම දුක් වේදනාවත් අපිට ඒ පැත්තටම කතිත කරලා තියෙනවා අපි ඒක දකින්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන්ගෙන් ලැබෙන දේ හැටියට. ඒ නිසා අපිට ලෝකේ කැමති දේවල් සහ අකමැති දේවල් කියන මේ දෙපැත්තක් ගොඩනැගිලා තියෙනවා. කැමති දේත් එක්ක ඇලෙන අපි අකමැති දේත් එක්ක ගැටෙනවා. මේ කැමති දේ ඇලිලා අකමැති දේ ගැටෙන අපිට මේට වඩා එහා ගියපු යථාර්ථයක් මේ තුල අවබෝධ කරගත යුතු වෙනවා. ඒ තමයි කැමැත්ත සහ අකමැත්ත කියලා ඇති කරගන්න මේ ධර්මය කවදාවත් රූපයකට අයිති නෑ කියලා අපිට තේරුම් ගන්නට පුළුවන්කම ලැබුණොත්. මේක පදනමක් නැති දෙයක් හේතුව තමයි අපිට පෙනුනොත් ස්පර්ශය නිසයි වේදනාව හටගත්තේ ස්පර්ශ නිරෝධයෙන් පස්සේ වේදනාව නිරුද්ධ වෙන බව අපිට තේරුණොත් අපිට ඒකාන්ත වශයෙන් සැපගෙනෙන අරමුණු ලෝකේ නැති වෙලා තියෙනවා. ඒ කියන්නේ අපිට තේරුණොත් මේ හේතු ටික ඇති කලෙමයි මේ ධර්මය හටගත්තේ. හේතු ටික නැති වෙනකොට ඒ ධර්මය නැති වුණා කියලා අපිට අවබෝධයක් තිබුණොත් ඔබට මේ ලෝකේ වෙන කිසිමම දෙයක් පිළිබඳව විඳීමකට බලාපොරොත්තු සහිතව ප්‍රණදී ඇතිව යන්නට පුළුවන් කමක් නැත්තේ බලාපොරොත්තු ප්‍රාර්ථනෙට අපි ලොකු වශයෙන් කතා කළොත් අපි කියන ප්‍රණදී කියලා ඒ ලෝකයේ ඇති ප්‍රණිදි සහගත බව ප්‍රාර්ථනා සංඛ්‍යාත බව අපිට ඇති වෙන්නේ නැහැ. ඇයි ඇති වෙන්නේ නැත්තේ ප්‍රාර්ථනා සංඛ්‍යාත ලක්ෂණය අපිට ලෝකයේ අපි ගත්තොත් එහෙම ප්‍රාර්ථනාවක් මම මේ බඳු තත්වයකටපත් වෙනවා අනාගතය ගැන අපි හිතන කමක් තියෙනවා නම් ඒ හිතන්නේ දුක අයින් කරලා සැපසේ ජීවත් වීම කියන දේත් එක්ක. ඒ කියන්නේ අපේ ජීවිතේ දැක්මක් තියෙනවා දුක කියන දේ මදකට ඉවතකට දාලා සැපවත් ලෙස ජීවත් වීම කියන තැනට. එතනට ජීවත් වෙන අපිට අපි හොඳ ගේන රූප ඉතුරු කරගෙන නරක ගේන රූප ඉවත් කරන්නට දරන උත්සාහය තුළ උත්සාහයට තමයි අද අපේ ජීවිතය කියලා කියන්නේ. ඒ කියන්නේ හොඳ ගෙනෙන අරමුණු ලං කරගන්නටත් නරක ගෙනෙන අරමුණු ඉවත් කරගන්නටත් දරන උත්සාහය. එතකොට අපි ජීවත් වෙනවා කියන තැන යෙදෙන්නම මේ මට්ටම තමයි අපි ජී ආරක්ෂා කරනවා, කටයුතු කරනවා, නොඑක ආකාරයට අපි ජීවත් වෙනවා කියලා කියන්නේ. හොඳ දේ තියාගෙන, සැප දේ තියාගෙන දුක ජීවිතයේ තුලින් අයින් කරගන්නට දරන උත්සාහය පිළිබඳව කාරණයක්. පින්නතුනේ අපිට මෙහෙම ජීවත් වෙන ලෝකෙට බුදුරජාණන් වහන්සේ පෙන්නවා අනිත්‍ය බව කියන එක. ඒ කියන්නේ නිත්‍ය බව මත ගොඩනැගුණු ලෝකෙට අපිට පෙන්නවා අනිත්‍ය බව කියන දැක්මක්. අනිත්‍ය කියන ධර්මයක්. එතකොට මොකද්ද මේ අනිත්‍ය කියලා කියන්නේ කියන තැන අපිට අවශ්‍ය වෙනවා මේ කාරණාවේදී තේරුම් ගන්නට. අනිත්‍ය කියලා කියනකොට මේ වේදනාව කියන දේ අනිත්‍යභාව අපිට අවබෝධ වුණොත් තේරුම් ගන්නට පුළුවන්කම ලැබුණොත් එතකොට අනිත්‍ය බව කියන එක පිළිබඳව අපි සලකනකොට අපිට පේනවා වේදනාව කියන එක ස්පර්ශය ප්‍රත්‍යකොට ස්පර්ශයේ හේතු කොට පවතින ස්පර්ශ ප්‍රත්‍යමයි වේදනාව සකස් වෙන්නේ වේදනාව හටගන්නේ ස්පර්ශ නිරෝධයෙන් වේදනාව නිරුද්ධ වෙනවා නැතිනම් ස්පර්ශය ඉතුරු නැතුව නැති වෙනවා එතකොට වේදනාව කියන එක සංඛාරයට ගෝචර වෙන ධර්මයක් බවට පත් වෙලා තමන්ගේ කෘත්‍ය સિદ્ધ කළා හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන ලක්ෂණයකින් යුක්තයි මේ කතා කරන්නේ විපාක උපේක්ෂා සහගත වේදනාව කියන එක පැත්තෙන් අරගෙන හේතුව තමයි අපිට ත්‍රිවිධ වේදනාවක් අද තියෙනවා සැප වේදනා දුක් වේදනා සහ උපේක්ෂා වේදනා කියලා මේ වේදනා තුන කතා කරන්නේ මේ කාමාවචර ධර්මයන් දෙපැත්තෙන් අපි ගත්තොත් නැතිනම් අපි ඉන්න මානසික මට්ටම පැත්තෙන් අපි ගත්තොත් එහෙම සම්පූර්ණම අපිට මේ දේ දැනෙන්නේ සැප දුක සහ උපේක්ෂාව කියන දේ අපිට දැනෙන්නේ නව කර්ම සකස් කරගන්න මට්ටමකදී. නව කර්ම සකස් කරගන්න මට්ටමකදී කියලා කියන්නේ මේ ඒ දේ රූපයකට පතිත කරලා බාහිර සතර මහා ධාතු රූපයේ විඳින මනෝභාවයක් තුළ තමයි අපිට සැප දුක සහ උපේක්ෂාව කියන දේ ලැබෙන්නේ. එක්ක ඇහැට පේන රූපය අපිට සැපදායක වෙන්න පුළුවන්, එක්ක දුක්දායක වෙන්න පුළුවන්, එක්ක ඒක සැප සහ දුක නොවන උපේක්ෂා සහගත දෙයක් බවට පත් වෙන්නත් පුළුවන්. ඒකට මේ සැප දුක් උපේක්ෂා කියන මේ තුන් ආකාර දෙන්න එක්ක අපි කර්ම සකස් වෙන මට්ටමකින් තමයි අපිට ලැබෙන්නේ. එනිසා අපි මේ තුන් ආකාර වේදනාව පරිඤ්ඤය වෙනකොට අපිට පේනවා ස්පර්ශය නිසා හටගත් හටගන්න ධර්මයක් වේදනාව කියලා. ඒ ඒ වගේම ස්පර්ශය හටගෙන නිරුද්ධ වෙන අනිත්‍ය වෙන ධර්මයක් වෙනකොට ඒ ප්‍රත්‍යයෙන් උපන්න වේදනාවක් අනිත්‍ය වෙලා යන නැති වෙලා යන නිරුද්ධ වෙලා යන ධර්මයක් බවට පත් වෙනවා කියන එක. එතකොට ඒ හටගන්න නිරුද්ධ වුණ ධර්මයේ පිළිබඳව අපි හිතලා සතුටු වෙනවා නම් දුක් වෙනවා නම් උපේක්ෂා භාවයක් අපිට ගොඩනගෙනවා නම් ඒකට පදනමක් නැහැ. හේතුව මොකක්ද? අර ස්පර්ශ ප්‍රත්‍යයෙන් සකස් වන වේදනාව ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වෙලා අවසාන නිසා. ස්පර්ශය නිසා හැදුණු ධර්මය ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වෙලා නිසා ස්පර්ශයෙන් නැති වෙලා යනකොට නැති වෙලා යන ධර්මයක් වන නිසා අපිට පේනවා මෙතන අනිත්‍ය භාවය පිළිබඳව අවබෝධ වෙනකොට අර ලෝකේ පවතින ධර්මයක් කෙරෙහි ඇති කැමැත්ත පවතින ධර්මයක ඇති අකමැත්ත සහ පවතින ධර්මයක් කෙරෙහි පවතින උපේක්ෂාව කියන මේ තුන් ආකාර වේදනාවට පදනම නැතුව යනවා. ඒ කියන්නේ මේ තුන් ආකාර වේදනාවට පදනම නැතුව යනවා කියලා කියන්නේ මේ තුන් භූමිය අනුව යන ධර්මයන්ට පදනම නැතු වෙනවා හේතුව මොකද්ද අපි දැක්කා විපාක ධර්මයන්ගේ හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යන ස්වභාවය එහෙනම් නැති වුණ හටගෙන ඉතුරු නැතුව නැති වෙන ධර්මයක් කෙරෙහි අපිට කැමැත්ත අකමැත්ත හෝ කැමැතිත් නොවන අකමැතිත් නොවන උපේක්ෂාව හෝ පවත්වන්නට හේතුව කියන කාරණය අපිට නැති වෙලා ගිහිල්ලා. ඒකින් කියන්නේ දැන් ඉර එළිය නිසා අපිට ගහක ඡායාවක් පොළොව මත පතිත වෙනවා. මේ පොළොව මත පතිත වෙන මේ ඡායාව පතිත වන්නට පොළොව නැති වුණොත් ජලයක් මත පතිත වෙයි ජලයක් නැති වුණොත් කොටිම පතිත වන්නට තැනක් නැති වුණොත් මේ ඡායාව කියන එක පතිත වන්නට ප්‍රතිෂ්ඨාව පිහිටීම ලබන්නට තැනක් නැතුව නොහට ගැනීම නොහට ගන්න බවට නැතිනම් අනුත්පාදයට නොපෙනීමට යනවා ඒ වගේම තමයි මේ වේදනාව කියන මේ ධර්මය අපිට පවත්වන්නට තැනක් නැති වෙනකොට ඒ ධර්මයට කියන අනුස්පාදයට යනවා කියලා හේතුව දැන් රූපය අරඹය පවත්වන සැප වේදනා දුක් වේදනා උපේක්ෂා වේදනා කියන මේ ධර්මය රූපයේ අනිත්‍ය සාක්ෂාත් කළා නම් ස්පර්ශයේ අනිත්‍ය සාක්ෂාත් කළා නම් කෙනෙක් ඒ ධර්මයන්ගේ අනිත්‍ය සාක්ෂාත් කරපු කෙනාට නැවත මෙහි සකස් වෙන දේ එහෙට පතිත කරලා බලන්නට ඇති හැකියාව ඇත්තේ නැහැ. ඒ නිසා ඒ හැකියාව නොහට ගන්න බවට යනවා. ඒකට කියන අනුත්පාදයකට ලක් වෙනවා කියලා. ඒ නිසා අපි තුන් ආකාර වේදනාව අද දවසේදී පරිණ්‍යය වෙනවා හැම මොහොතකදීම. හැම මොහොතකදීම කියලා කියන්නේ හැම අවස්ථාවකදීම මේ තුන් ආකාර වේදනාව හැම පවතින හැම මොහොතකම පරිණ්‍යයයි කියනකොට ඔබට හැම මොහොතකදීම හටගන්න හැම ධර්මයකම තුන් ආකාර වේදනාවෙන් එක වේදනාවක් හෝ ඔබ ඇසුරු කරනවා ඒ වේදනාව ඔබ බාහිර සතර මහා ධාතු රූපයේ කෙරෙහි ස්කන්ධ ධර්මතා ටික කෙරෙහි පතිත කරනවා එහෙම පතිත කරනකොට අපිට ලෝකය ඇති බවට ඇති නිත්‍ය සංයාව තුළ තව තවත් පිහිටා සිටිනවා යම් මොහොතක අපි දැනගත්තොත් මේ හටගත්තු ධර්මය ඉතුරු නැතුව නැති වෙලා යනවා කියලා ඔබ හදාගන්න ওই වේදනාත්මකව බාහිර ලෝකෙට පතිත කරන්නට සැපගේන ලෝකයක් දුක් ගේන ලෝකයක් සැප සහ දුක නොගෙනී පවත්නා සතර මහා ධාතු ඌ රූපයක් හෝ ඇති ඇති ලෝකයක් ඔබට ගොඩනගෙන්නේ නැති වෙයි. මේක ඊටාම ගැඹුරු කාරණයක්. ඒ කියන්නේ මේ කතා කරන්නේ සාමාන්‍යයෙන් අපි දකින දැක්මට එහා ගියපු ඇති බව කියන කාරණයට එහා ගියපු ධර්මයක් පිළිබඳව අපි හැම මොහොතකම ඉන්නේ ලෝකයේ ඇති ඇති බවට ගත්ත දෘෂ්ටියක් තුළ ඇති බවට ගත්ත වැරදි සංකල්පයක් තුළ ඒ නිසා අපි ඇති බවට ගත්ත මේ වැරදි සංකල්පය අපිට ඉස්සෙල්ල දුරු කරගන්නට සිද්ධ වෙනවා. ඇති බවට ගත්ත වැරදි සංකල්පය දුරු කරගන්නට තමයි අපිට අනිත්‍ය ආදී ධර්මයේ ඇති වැදගත්කම තියෙන්නේ. ඒ නිසා තමයි අනිත්‍ය කියන ධර්මයේ තීරණ පරිඥාවට පෙන්නලා මේ අපි මේ කතාව सिद्ध කරන්නේ. ඒ නිසා අපිට ඒක ඉතාම වැදගත් වෙන දහම් කොටසක් බවට පත් වෙනවා. ඒ නිසා තයෝ ධම්මා පරිඤ්ඤය ධර්මතා තුනක් පරිඤ්ඤයයි. ඒ තමයි තිස්සෝ වේදනා කියන එක. ඊට පස්සේ චත්තාරෝ ධම්මා පරිඤ්ඤය චත්තාරෝ ආහාරා ධර්මතා හතරක් පරිඤ්ඤය ඒ තමයි සතර ආහාර කියන එක සතර ආහාර ආහාර හතරක් තියෙනවා අපි ඒ ගැන මේක පෙර සාකච්ඡා කරලා තියෙනවා කබලින්කාර ආහාර ඒ වගේම පස් ආහාර මනෝ සංචේතන ආහාර සහ විඥාන ආහාර කියන මේ සතර ආහාරයක පැවැත්මක් තියෙනවා ඒ නිසා මේ සතර ආහාරයේ ලක්ෂණේ තමයි කබලින්කාර ආහාරයෙන් සිද්ධ කරන දේ තමයි ඕජට්ටමකං රූපකලාපං ආහාරතිති ආහාරෝ මෙතන ආහාර කියලා කියන්නේ පච්චය අර්ථයෙන් ඒ කියන්නේ ප්‍රත්‍ය වෙනවා කියන අර්ථයෙන් ඒක ඕජාෂ්ටමක රූපකලාප ගෙනවිද්දීමට ප්‍රත්‍ය වෙන නිසා කියනවා අපි ගනු ලබන ආහාරයට කබලින්කාර ආහාරයක් කියලා එතකොට ඕජාෂ්ටමක රූප කලාපයන් ඇති කරන්නට ප්‍රත්‍ය වෙන ධර්මයක් නිසා. එනිසාත් අපිට සාධාරණව අපිට සාපේක්ෂව බත්පාන් කව්පිමුන්නට කියන මේ ධර්මයන්ත් අපි කියනවා කබලින්කාර ආහාර කියන. ඒකට අපි අද කය කියලා කියන යම් දෙයක් තියෙනවා නම් මේකටත් කියනවා කබලින්කාර ආහාරයම කියන වචනේ. මොකද තව කෙනෙකුට සාධාරණව සාපේක්ෂව මේකත් කබලින්කාර ආහාරයක් වෙන්නට පුළුවන්කම තියෙන නිසා. එනිසා මේ ධර්මයන් හැම වෙලාවකදීම කබලින්කාර ආහාරයේ ස්වභාවය තමයි ඕජාව අටවෙනි කොට ඇති රූප කලාප සකස් කරන්නට හේතු වෙන බව. ඕජාව අටවෙනි කොට ඇති රූප කලාපයන් සකස් කරන්නට නැවත නැවත ඇති කරලීමට ප්‍රත්‍යභාවයක් සලසන බව තමයි කබලින්කාර ආහාරයේ ලක්ෂණය. එතකොට අපි සාමාන්‍යයෙන් බත් පාන් කව් කිමුන් තමයි කියන බව ඉක්මවා ගිහිල්ලා රූපය පිළිබඳවම දැක්මක් ඇති කරගන්න කබලින්කාර ආහාරය කියන එක තුල එතකොට අපිට බොහොම ගැඹුරු අර්ථයකින් කබලින්කාර ආහාරය පිළිබඳ අවබෝධ කරගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මොකද කබලින්කාර ආහාරයේ පිරිසිඳ දැකීමෙන් පිරිසිඳ දකින්නේ රූපස්කන්ධය කියන ගණයට යනවා. හේතුව ඔබට අද හම්බ වෙන්නේ සතර මහා ධාතු උපාදාය රූපයක් කියන ධර්මයක්. ඒ කියන්නේ වර්ණ ගන්ධ රස ඕජා කියන මේ ධර්මයෙන් ඒ වගේම සතර මහා ධාතුවත් ඇති කරන මට්ටම. එතකොට චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද, ගහන ප්‍රසාද, ජීව ප්‍රසාද, කාය ප්‍රසාද කියන මේ ප්‍රසාද රූපයන්ගේ හට ගැනීම ගැන අපි කතා කරනවා නම් ඒ කතා කරන්නට වෙන්නේ සතර මහා ධාතුව පැත්තෙන් සතර මහා ධාතුව නිසා පවතින පාදාය රූප පැත්තෙන් කියන්නේ කබලින්කාර ආහාර ප්‍රත්‍යයෙන්. ඒකට කබලින්කාර ආහාර ප්‍රත්‍ය නිසා තමයි ප්‍රසාදයේ සකස් වෙන්නේ. එතකොට අපිට චක්කු ප්‍රසාදය කියලා ලැබෙනවා නම් ඒ ලැබෙන දේ කබලින්කාර ආහාරය නිසා පවස්නා රූපයක් කියලා කියන්නත් පුළුවන් අපේ මතයෙන්. එතකොට දැන් මෙන්න මේ විදිහට අපිට කබලින්කාර ආහාරයේ ලක්ෂණය තමයි මේ ප්‍රසාදාදී ධර්මයන් සකස් කරන බව. එතකොට ඒ දේට ආහාර ප්‍රත්‍යයෙන් ආහාරය වෙනවා. එතකොට ඒ දේ නිසා ස්පර්ශය කියන කාරණය ඇති වෙනවා. ස්පර්ශය කියන කාරණාව මොකද सिद्ध කරන්නේ? තිස්සෝ වේදනා ආහාර තීති ආහාරෝ මේ තුන් ආකාර වේදනාව හදලා දෙනවා අපි අර කලින් කතා කරපු සැප වේදනා දුක් වේදනා උපේක්ෂා වේදනා කියන මේ තුන් ආකාර වේදනාව සකස් කරලා දෙන බව තියෙනවා ස්පර්ශය කියන දේ. එතකොට ඒ ස්පර්ශයෙන් තුන් ආකාර වේදනාව ගෙන විද්දෙනවා තුන් ආකාර වේදනාවට ප්‍රත්‍ය වෙනවා කියන අර්ථය නිසා ආහාරයයි කියලා කියනවා ඒකට කියනවා පස්ස ආහාර ස්පර්ශ ආහාරය කියලා ඊට පස්සේ මේ තුන් ආකාර වේදනාව අනුව අපි තුන් ආකාර භවයක් සකස් කරගන්නවා කාම් භව රූප භව අරූප භව කියන ඒකට කියනවා තුන් ආකාර භවය සකස් කරලා දෙන එකට අපිට මනෝ සංචේතන ආහාරය කියලා. එතකොට දැන් කාම භව, රූප භව, අරූප භව කියන මේ තුන් ආකාර භවය අපිට ගෙනල්ලා දීලා තියෙනවා තුන් වේදනාවේ ඇත්ත නොදන්නාකම නිසා. එහි ප්‍රතිඵලයේ විදිහට මනෝ සංචේතනාවේ ඵලයේ විදිහට අපිට ප්‍රතිසන්දි විඥානයේ ගෙනල්ලා දීලා තියෙනවා. නැවත නාම රූප සකස් කිරීම කියන තැනට හේතු වෙන විදිහට විඥාන ආහාරය. දැන් මෙතන ආහාර චක්‍රයක් තියෙනවා. එතකොට මේ ආහාර චක්‍රය පිළිබඳව අපි කතා කරනකොට ආහාර චක්‍රය අපිට කොටස් දෙකකට බෙදලා කතා කරන්නට පුළුවන්කම තියෙනවා. ආහාර චක්‍රය කොටස් දෙකකට බෙදලා කතා කරන්න පුළුවන් කියලා කිව්වේ. ආහාරය කියන එකේ ස්වභාවයක් තියෙනවා. මේ අපරියාපන්න භූමියේදී ආහාර තුනක් තියෙනවා. ඒ වගේදීම කාමාවචර මට්ටමේදී සතර ආහාරයක් තියෙනවා. නමුත් කාමාවචර මට්ටමේදී ආහාරය කියලා කතා කරන තැනකදී ආහාරයේ යථාභූත ස්වභාවයක් තියෙනවා. ඒ වගේම ආහාරයේ යථාර්ථය නොදන්නා කම නිසා ආහාරය පිළිබඳව අපි කර්ම සහ කෙලෙස් පවත්වන මට්ටමකුත් තියෙනවා. මේ දෙකම අපි දත යුතුයි. ආහාරය කියනකොට ආහාරයේ යථාර්ථය තමයි ඒ ඒ ඵලය ගෙනල්ලා දෙන බව, ප්‍රත්‍ය වෙන බව. කබලින්කාර ආහාරයේ ස්වභාවය තමයි ප්‍රසාදාදිය සකස් කරන බව. ඊට පස්සේ ස්පර්ශ ආහාරයේ හැදුණු ප්‍රසාදයේ ස්පර්ශයේ සිද්ධ වෙන ස්පර්ශයේ ලක්ෂණය තමයි තුන් ආකාර වේදනාව ගෙනල්ලා දෙන බව. වේදනාවේ ලක්ෂණය තමයි වේදනා සංඥාවන්ගේ ලක්ෂණය තමයි සංස්කාරය නැතිනම් චේතනාව උපදවන බව මනෝ සංචේතනාව මනෝ සංචේතනාවේ හැකියාව තමයි මේ ටික ආහාර කරගෙන ත්‍රිවිධ භවය ගෙනල්ලා දෙනකම ත්‍රිවිධ භවය ගෙනල්ලා දීමේ හැකියාව නිසා සිද්ධ වෙන දේ තමයි විඥානයේ කියන දේ සකස් වෙලා ප්‍රතිසන්දි වශයෙන් නැවත නාම රූප සකස් කරන්නට අවශ්‍ය හේතු ටික සකස් කරන බව. මේ කතා කළේ රළු මට්ටමින් අපිට කර්ම කර්මය ඇති කරන මට්ටමින් නිසා තමයි වේදනාව කියනකොට මේ තුන් ආකාර වේදනාව කතා කළේ. ඒ වගේම මනෝ සංචේතනාව ගැන කතා කරනකොට ත්‍රිවිධ භවය කියන තැනින් කතා කළේ ඒ වගේම විඥානය කියන තැනින් කතා කරනකොට නැවත ප්‍රතිසන්දි රාම රූප කියන තැනින් කතා කළා. නමුත් අපරියාපන්න භූමිය තුලත් ආහාර තුනක් කතා කරනවා. ඒ තමයි ස්පර්ශය, මනෝ සංචේතනාව සහ විඥානය කියන එක. ආහාර නිරෝධය සාක්ෂාත් කරන ආයතන දෙකක පැවැත්මක් මේ අපි අපරියාපන්නේ තුල කතා කරන්නේ. එතකොට මේ ආහාර නිරෝධය නැතිනම් රූප නිරෝධය සාක්ෂාත් කිරීම සඳහා අපිට වැය වෙලා තියෙනවා ආහාර තුනක පැවැත්මක්. ආහාර තුනක සිද්ධියක්. එතකොට ඒ ආහාර තුන අපිට කර්ම බවටපත් වෙලා නැහැ. ඒ ආහාර තුන අපිට යථාර්ථයේ පෙන්වීම පිණිස වැය වෙලා තියෙනවා. එතකොට දැන් ආහාරයේ තියෙනවා විපාක මට්ටම විපාකයේ නොදන්නාකම නිසා මේ ත්‍රිවිධ ආහාරය කර්ම බවට පත් කරගන්න මට්ටමක් තියෙනවා. ඊට පස්සේ මේ ආහාරයේ Nirodhe සාක්ෂාත් කරලා හටගෙන නිරුද්ධ වෙලා යන ධර්මයක් සාක්ෂාත් කර ලෙස සාක්ෂාත් කරලා ආහාරයෙන් මිදෙන මඟක් තියෙනවා. මේක ටිකක් සංකීර්ණ කතාවක් වන්නත් පුළුවන්. ආහාරයක් තියෙනවා ආහාරයේ සාමාන්‍ය පැවැත්මක් තියෙනවා. මේ පැවැත්ම නොදන්නාකම නිසා අපේ සතර ආහාරය සත්පුද්ගල භාවයෙන් ඇසුරු කරලා සතර ආහාරයේ මත කර්ම කෙලෙස් ගොඩනගා ගත්ත මට්ටමක් තියෙනවා. ඒ වගේම මේ කර්ම කෙලෙස් ගොඩනගාගත් මට්ටම අපිට දුරු කරගන්න පුළුවන්කම තියෙනවා. ආහාරයේ යථාභූත ස්වභාවය, ආහාරය හටගත් ආකාරය සහ ආහාරය නැති වෙලා යන ආකාරය පිළිබඳව අවබෝධ කරගන්න. එතකොට අපිට දැන් මේ තුල ගොඩනගිලා තියෙන ලොකු කතන්දරයක්. ඒ කියන්නේ අපේ ජීවිතයේ යථාර්ථයේ තේරුම් ගන්න අවශ්‍ය ලොකු පැතිකඩක් මේක ඇතුලේ තියෙනවා. අද අපි ජීවත් වෙන්නේ සතර ආහාරයේ පිරිසිඳ නොදැන පිරිසිඳ නොදන්නාකම නිසා ආහාරය සත්පුද්ගල සංඥාවකින් ඇසුරු කරන මට්ටම. ඇහැට රූපයක් පෙනෙන අවස්ථාවක් ගන්න ඔබට ගහක් කියලා පෙනෙන තැනකදී අපි ආහාරයේ පිරිසිඳ නොදන්නාකම මොකක්ද ආහාරයේ පිරිසිඳ නොදන්නාකම අපි දැක්කේ නෑ කබලින්කාර ආහාරයෙන් ආහාර ප්‍රත්‍යයෙන් ඉපදුණු ඇස රූපේ කියන කාරණාව තේරුම් ගත්තේ නැහැ. ඒක හටගෙන නිරුද්ධ වෙනවා කියන දේ ගැන අවබෝධයක් නොතිබුණු නිසාම ඒ අනුව ඉපදුණු වේදනා සංඥා දෙක පිළිබඳවත් ඒ වගේ මේ ගැන හිතලා දැනගත්ත බවක් නොදන්නා කම නිසා අපි මේ ටික ඔක්කොම එකතු කරලා ගත්තා. ඒ තමයි රූපය ගැන හිතුව හැඳ විඳ රූපය ගැන හඳුනගත්තා රූපය ගැන දැනගත්තා කියලා. එතකොට මේ පංච උපාදානස්කන්ධ මට්ටමට එනකොට කියන්නේ ගහ විඳින මට්ටමට එනකොට අපිට මෙතන වේදනාව, මෙතන සංඥාව, මෙතන සංකාරය, මෙතන විඥානය වෙන් කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඊට කලින් අපිට පුළුවන් රූපය සහ නාම ධර්මතාවයන් වෙන්කොට දක්වන්න. හැ රූප දෙක පුරේජාතයි, චක්කු විඥානය පච්චාජාතයි. එතකොට චක්කු සම්පස්සේ පච්චාජාත. චක්කු සම්පස්සේ ප්‍රත්‍යයෙන් උපදුණු වේදනාවක් තියෙනවා මේ වේදනාව කියන්නේ පච්චාජාත. ඒ කියන්නේ ස්කන්ධ මට්ටමේදී විපාක මට්ටමේදී අපිට පුරේජාත සහ පච්චාජාත ධර්මයන් පිළිබඳව කතා කරනවා. නමුත් අපි විඳින මට්ටමට එනකොට මනෝ විඥාන මට්ටම මේක සකස් කරගන්න මට්ටමට එනකොට මේක සහජාත ධර්මයක්. ඒ කියන්නේ ඔබ විඳින්නේ ගහමයි හඳුනන්නේ ගහමයි, හිතන්නේ ගහමයි, දැනගන්නේ ගහමයි. සහජාතයි කියලා කියන්නේ එකට හටගත්තේ. මේ එකක්වත් වෙන් කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. වෙන් කළොත් සිද්ධ වෙන දේ තමයි අපිට මේ පිළිවෙල එහෙම නැතිනම් මේ ධර්මයන් වෙනස් කරන්නට සිද්ධ වෙනවා. එනිසා අපිට මේක වෙන් කරන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. වේදනාව විතරක් ගහේ වේදනාව කියලා වේදනාව වෙන් කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මේ ගහ කියලා වැරදිවට උපද්දපු දේත් එක්කමයි ඒ ගහ පිළිබඳව විඳිනකම අපිට හදලා දීලා තියෙන්නේ. ඒ හඳුනනකම හිතනකම සහ දැනගන්නකම එකක් ඉස්සෙල්ලා එකක් පස්සේ කියලා පෙන්වන්න පුළුවන් කමක් නැත්තේ නැහැ මෙතනදී. නමුත් අපිට යථාර්ථයේදී ඒ කියන්නේ භූතය කියන තැනදී අපිට පෙන්වන්නට පුළුවන් ඇස සහ රූපේ පුරේ ජාතකය. එතකොට අපිට කියනවා කබලින්කාර ආහාර රූපය ආහාර වෙලා තියෙනවා ආහාරයන්ගේ ආහාර කෘත්‍ය දැනගන්නකොට මේ ආයතන ටික සකස් කරන්නක ආයතන ටික සකස් වීමේ ඵලයේ විදිහට නැතිනම් ප්‍රසාදයන් සකස් වීමේ ඵලයේ විදිහටයි ස්පර්ශ උනේ ස්පර්ශය නිසා හැදුන උපේක්ෂා වේදනාවක් උපේක්ෂා සහගත වේදනාව පිළිබඳවයි කල්පනා කළේ දැනගත්තෙත් ඒ පිළිබඳව. ඒකෝ දැන් මෙතන අනාත්ම සංසිද්ධියක් අපිට ලැබෙනවා. ඒක තමයි ආහාරයන්ගේ ඕනෝන්ට වැය වුණු ආහාර කෘත්‍යය. හැබැයි මේ ආහාර කෘත්‍ය කියනකොට අපිට පේන්නේ ආහාර නිරෝධයක්. ඒ තමයි ඇස සහ රූපේ කියන තැන හටගෙන නිරුද්ධ වෙලා යන දෙයක් නම් අපිට පේන කබලින්කාර ආහාරයේ අනිත්‍ය බව කියන එක. ඊට පස්සේ අපිට පේනවා ස්පර්ශය කියන දේ ලක්ෂණය උනේ මේ වේදනාව සකස් කරලා වේදනාව හදලා අනිත්‍ය බවටපත් වෙන එක. වේදනාව සකස් කරලා නැති වෙලා යන බව කියන එක. එතකොට ඒ වේදනාවේ ලක්ෂණේ බවටපත් වෙන මනෝ සංචේතනාවට හේතු වෙන එක මනෝ සංචේතනාවේ ලක්ෂණේ බවටපත් උනේ මේක හදලා විඥාණයට ප්‍රත්‍ය වෙලා මේ ටික ගෙනලා විඥාණයට දීලා හටගෙන නිරුද්ධ වෙන එක. එතකොට දැන් මේ ටිකේ අනාත්ම ධර්මතාවයක් තිබුණ තැනක තමයි අපි නැවත මේ ටික රැස් කරගෙන අපි සතර ආහාරයේම නැවත උපාදාන වශයෙන් ඇසුරු කරලා සත්පුද්ගල භාවයේ ගොඩනගාගෙන අපි ජීවත් වෙන්නේ කියලා මේ දැක්මක් අපිට දෙපැත්තකින් ගොඩනගෙන්නට අවශ්‍යයි. එකක් පවතින යථාභූත ස්වභාවය අනික අපි හදාගෙන විඳින තැන ගැන. ඒකට යථාභූත ස්වභාවය පිළිබඳව ප්‍රත්‍යක්ෂ කරනකොට අර හදාගෙන විඳින මානසික මට්ටමට ඉඩක් නැති වෙනවා. යථාභූත ස්වභාවය ප්‍රත්‍යක්ෂ කරනකොට අර හදාගෙන විඳින මානසික මට්ටමට ඉඩක් නැති වෙලා යනවා. ඒ නිසා අපි අද අවබෝධ කරන්නට ඕනේ අන්න ඒ හදාගෙන විඳින මානසික මට්ටම කියන තැන. අපි මෙනෙහි කරනකොට අපිට පේනවා මෙතනට පදනමක් නැහැ නේද මේ යථාර්ථයත් එක්ක බලනකොට. එතකොට එතන පදනමක් නැති බව අපිට ප්‍රත්‍යක්ෂ වෙනකොට අපිට හොඳ ඥාන දර්ශනයක් ඒ තුළ තියෙනවා. දැන් මේ කියන කාරණා ටික තුළ අපි සාක්ෂාත් කරලා තියෙන ආහාර නිරෝධයක්. ආහාර නිරෝධයක් කියලා කියන්නේ හටගත්තු ධර්මයේ ඉතුරු නැතුව නිරුද්ධ වෙන නිරෝධය සාක්ෂාත් කළා කියලා. එතකොට මේ ආහාර නිරෝධය සාක්ෂාත් කිරීම සඳහා නාම ධර්මයන්ගේ ස්පර්ශයත් නාම ධර්මයන්ගේ ස්පර්ශය නිසා හැදෙන මනෝ සංචේතනාවත් විඥානයත් කියන ආහාර තුන වැය වෙලා. ඒකට රූපේ ලැබිලා නැහැ. මේ නාම ධර්මතා තුනක් වැය වෙලා තියෙනවා. ඒ නිසා අපරියාපන්න භූමියේ ආහාර තුනයි කියලා අපි කතා කරනවා. දැන් මෙන්න මේ විදිහට සතර ආහාරයේ පිළිබඳව අපි පිළිසිඳ දකින්නට ඕනේ. අපේ ජීවිතයේ මත්තමේදී අපේ මත්තමේ ඉඳලා සතර ආහාරයේ දකින්නට යනකොට අපිට පේනවා යථාභූත ස්වභාවය පිළිබඳව යථාභූත ධර්මයේ ගැන අපි මේක දකිනකොට අපිට පේනවා ඇත්තටම හටගත් ධර්මයේ ඉතුරු නැතු නැති වෙලා යන තන ආහාර ආහාරයක ඇති ආහාර නිරෝධය සාක්ෂාත් කරන්නට පුළුවන්කම තියෙනවා. මෙන්න මේ විදිහට අපි මේ කතා කරන කාරණා ටිකේදී මේ කතා කරලා තියෙන්නේ ඇත්තටම අපේ නිවන් ප්‍රතිපදාව පිළිබඳව, දර්ශනය පිළිබඳව, දැක්මක් පිළිබඳව අපි කතා කරලා තියෙනවා. ඒ නිසා මේ ටික අපි පාඩමක් විදිහට කතා නොකරට අපි ජීවිතේට ඇතිවෙන ජීවිතේට යෙදෙන යථාර්ථයක් විදිහට කතා කරනවා නම් ඒක ඊටාම වැදගත් වෙනවා. මොකද නැත්තම් අර හැමදම බොහෝ අවස්ථාවලට සිහිපත් කරනවා වගේ දන්න කෙනෙක් බිහි වෙලා තියෙයි හැබැයි දන්න දේෙන් ප්‍රයෝජනයක් ගන්න කෙනෙක් බිහි වෙලා නැති වෙයි. ඒ නිසා අපිට වැදගත් වෙන්නේ පහුර කරේ තියාගෙන යාමට වඩා ඊතර වීම සඳහා භාවිත කිරීම කියන දේ. ඒ නිසා මේ ධර්ම කාරණාතික ඔබ භාවිත කරන්න කුමක් සඳහාද? සසර දුකින් ඊතර වීම සඳහාම පවතින ධර්මයක් විදිහට. එහෙම නැතිනම් ඒ ධහම ඉගෙනගත්තා කියලා ඒ ධහම අපි දරාගත්තා කියලා කිසිම පදනමක් අපේ ජීවිතේට ඇති වෙලා නැහැ. අපේ ජීවිතේ වෙනස් වෙලා නැහැ. ඒ නිසා මේ කාරණා ටික තමන්ගේ ජීවිතයට ප්‍රත්‍යක්ෂ වශයෙන් යොදා ගන්න ක්‍රමක්‍රමේ ඔබ නාම රූප පරිච්ඡේදයක් සිදු කරන්නට ගියත් කමක් නැහැ. භාවනා විදියට නාම රූප පරිච්ඡේදය සිදු කරන්නට පුළුවන්. ඒ වගේම තුන් ආකාර වේදනාව පිරිසින් දකින්නට පුළුවන්. සතර ආහාරය පිරිසින් දකින්නට පුළුවන්. මෙන්න මේ ධර්මයන් පරිඤ්ඤය ධර්මයන් හැටියට අපි අවබෝධ කරගන්නකොට අපිට ආශ්‍රව දුරු කරගන්නට අවශ්‍ය න්‍යාය බොහෝමයක් අපිට හසු වෙලා තියෙනවා. එනිසා මේ කාරණාව පිළිබඳව ඔබේ අවධානය යොමු කරන්නට කියලා කල්යාණ මිත්‍ර භාවයෙන් සිහිපත් කරනවා. හොඳයි අද දවසේදී අපි කවුරුත් බොහොම සදහැසිතින් සද්ධර්ම ශ්‍රවණය කරගන්නට යෙදුණා. මේ විදිහට सिद्ध කරගත්ත මේ සියලු කුසල ධර්මයන් අපි මේ අවස්ථාවේදී අනුමෝදන් කළ යුතුයිට අනුමෝදන් කරමු. පළමුවෙන් අපිට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාං කඩවල සුදස්න සම්හිසේට අවසරයි මාං කඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙන මෙතන අමා මහ නිවනින් සැනසීම පිණිස මේ කුසලයේ හේතු පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සීල කුසල ධර්මයන් මේ ස්ථාන අධිග්‍රහිත ඉෂ්ඨකාරකාදී සියලු දේවදන සමූහය අනුමෝදන් වෙත්වා සීල් දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක් වේවා කියලා සාදු කියලා අනුමෝදන් කරනවා. Música